සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකිසඳ අදත් අපේ සිතිජ සංතාගාරයේ අපේ සමග සාකච්ඡාවට අපේ සමග සංවාදයට ඔබ සැදී පැහැදී ඉන්නවා අපි ඔබව පිළිගන්න අතර අද මැදිරියට මම පිළිගන්නවා ලේකා ඉදිරිසිංහ ලේකා මගේ සුහදිනිය මිතුරිය දියණිය ගිය වාරෙත් අපිත් සමග හිටියා මම ඔබට මතක් කරන්න ඕනේ ඇය ඊටාම මේ වර්ධිත කලාකාරිනියක් සිනමාව සම්බන්ධ කැමරා හසුරුවන්නේක් වන අතරින්ම නැගේ විශේෂත්වය මේ වැඩසටහනට මම ආරාධනා කරේ ඇය සබහා ධර්මයේ කැලෑව ගස්කොල්ලන් එක්ක තියෙන විශේෂ සම්බන්ධය සහ ඒ වෙනුවෙන් කැප වෙලා ඇය කරන වැඩත් ඇගේ කුඩා සංවිධානයේ ඔක්සිජන් ෆෝ ෆියුචර් සංවිධානයේ කටයුතුත් ගැන මගේ උනන්දු නිසා ලේකා අයබෝන් අයබෝන් සුනිල් සර් මම කැමති අද අපේ කතා බහ පටන් ගන්න ටිකක් බොහෝ වෙලාට සමහරව අහලා ඇති ඍග්වේදේන ඉතාම ප්‍රකට ගීතිකාව. මේක Hindu අය Hindu ජනතාව ඉන්දියාව පුරා සමහර ලෝකෙ පුරා සමහර දිනපතාවගේ සජ්ජායනා කරන දෙයක්. හැබැයි කොච්චර දැනීමකින් කොච්චර ගැඹුරින් කියනවද දන්නේ. ඒ ඍග්වේදයේ තියෙන ගීතිකාව මෙහෙමයි. ඕම් බූර් භව ස්වාහා තත්සවිතූර්වරේණ්‍යං භර්ගෝ දේවස්ය දීමහි ධීයෝ යෝන ප්‍රචෝදයත් මේක තමයි ආරම්භක ඍග්වේද ගාථාව නැත්නම් ඍග්වේද ගීතිකාව මේක මගේ මිතුරෙක් වන එස් බාලසූරිය මහතා මේක පරිවර්තනය කරලා තියෙනවා සිංහලට ඒ කියවෙන්නේ මේකයි මේ ඍග් වේද පිටා පුරාතන වර්ෂ සහස්‍ර 7-8කට පැරණි ගීතිකාවක් මේක මේක පරිවර්තනය මෙහෙමයි පෘථුවිය වායුව ආකාශය ප්‍රභාස්වර සූර්යා සහිත ස්වභාව ධර්මයේ නැමැති මහා දේවේනි ඔබ සදා ස්වභාවයේ පිහිටා වෙසෙන්නේය ඔබ සදා ප්‍රඥය ඔබ සදා ආශිර්වාදාත්මකය අපි ඔබේ ප්‍රභා මහිමය සම්භාවනා කරමු උත්තරීතරත්වයේ කරා අප යන මේ ගමනේදී අපට මඟ පෙන්වනු මැනවි අපේ බුද්ධිය පුබුදවනු මැනවි සත්‍ය හා සන්නත අමාරු දෙයක් විදිහට තමයි මට දැනෙන්නේ. ඉතින් ඒක දැන් මෙතන මෙහෙම දෙයක් අපිට ගන්න බැරි. දැන් මෙතන මේ ගීතිකාවේ තියෙනවා පෘථුවිය වායුව ආකාශ ප්‍රභාසර සූර්යසහිත සබහා ධර්මයේ මහා දේවීනි කියලා নমස්කාර කිරීමක්. අපි අද নমස්කාර කරන්න ඕනවටද? ඔව්. අපි මිනිස්සුගේ ලෝකේ කොහෙද කියලා බැලුවොත් මම පොඩි දෙයක් කියලා පටන් ගත්තොත් අද අපි ඇහුවොත් සමහරට කෙනෙක්ගෙන් ඔයාගේ කෑම ටික එන්නේ අපිට ෆුඩ් සිටි එකෙන්. අපිට සීත සුළං එන්නේ AC එකකින්. එතකොට වතුර ටික එන්නේ bottled water. නැත්නම් ටැප් එකකින්. ටැප් එකකටත් වඩා දැන් ගොඩක් වෙලාවට බෝතල් කළ ජලය. එතකොට ඒක මේ විදිහට අපිට කිසිම සම්බන්ධයක්තාවයක් නැතුව අපිට ලැබිලා තියෙනවා. එතකොට අපි කල්පනා කරන්නේ නැහැ මේක ලැබෙන මූලාශ්‍රය මොකද්ද කියලා. ඔව් ඒකම අර මම කියන්නේ හැදී මේ මේ පැරණි ජනයාගේ ලෝකය මෙහෙම බලවහම ඒක අප්‍රමාණයි අපරිමිතයි. ඒගොල්ලෝ ඒකට වන්දනාමාන කරන දෙයක් තියෙනවා. දැන් මේ මේ තියෙන පරිභෝජනාත්මක ජීවන රටාව ඇතුලේ සෝබාදහමත් මිනිස්සුත් අතරට අතරමැදියෙක් ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ වෙළඳපළ කියන අතරමැදියා හරහා තමයි සබාධමෙන් නිපදවන දේවල් අපිට ලැබෙන්නේ. එතකොට මිනිසා සහ සබාධම අතර අපිට හිතෙනවා ඍජු සම්බන්ධතාවය දුරස් වෙලා. එතකොට මේ අතරමැදියා අතරමැදියාගේ භූමිකාව මේ කාලය වෙනකොට මම හිතන්නේ විශාල ලෙස ප්‍රශ්න කළ යුතු තැනක තියෙනවා. මේ සම්පූර්ණ අපේ ජීවිතය අරගෙන වගේ. අරගෙන. මේ අතරමැදියට තමයි අපි වඳින්නේ. එතකොට අපි කුඩා ළමයෙක්ගෙන් ඇහුවත් මං හිතන්නේ ඔයාට පුතේ ෆෝන් එකද ඕනේ ගහද්ද ඕනේ කියලා ගොඩක් වෙලාවට ෆෝන් එක වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අපේ වටිනාකම් කියන දේවල් වෙනස් වෙලා තියෙනවා මේ අතරමැදියා හරහා. මේ වෙළඳ පොළ කියන එක සෑහෙන අපේ මනස අරගෙන තියෙනවා අපි සතුට කියලා හොයාගෙන යනවා විවිධ බඩු බාහිර ආදී. ඔව් ලේකයි කියද්දි මට ඒක තේරෙ මට මට තේරෙන්නේ ගීතිකාවත් එක්ක බලද්දී මේ පැරණි මිනිස්යාගේ ජීවිතේ කොච්චරක් අප්‍රමාණයි විශාලයි එතරම් අචින්ත්‍ය කියලා බුදුන් වහන්සේ කියපු මූල ධර්ම තියෙනවා අපිට මේක තේරුම් ගන්න බෑ කියන අදහස ඇතුළෙම තිබිලා තියෙනවා. නමුත් ඒක තමන් ඉස්සරහා තියෙනවා. මෙහෙම ප්‍රාදුර්ව වෙලා තියෙනවා. අපි කුඩා කාලේ දෙයකටත් මතක ඇති. මට ඒක හොඳට මතකයි. කුඩා කාලේ අපි එළියට ගියාම අහස බලනකොට තාරකා තියෙනවා. ඒ තාරකා නිසා අපි සමහරට නිකන් මට ඒක දැනලා තියෙනවා. මහා විශ්මයක්. ඒක මහා පුදුමාකාර විශ්මයක්. එතකොට ඒ වගේම මම තිසාවේ වාසයට හිටියද ඒ වැව තුනේ මම කොච්චර ගත කරාද කියලා මම හිතන එච්චර එකක් විශ්මයාර්ථයක් තියෙනවා. එතකොට එහෙම ඒ ලෝකයේ වටපිටාව එකට සම්බන්ධ වෙන අතරෙම ඒක මෙහෙම අල්ලලා බදාගෙන ඉවර කරන්න බැරි විශ්මයක් තියෙනවා. දැන් ඉන්න මනුස්සයයි මට තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට එහෙම සම්බන්ධයක් නැහැ. ඒගොල්ලන් වල්ලල බදාගෙන වටපිටේ තියෙන දේවල් වගේ අපින තියෙන දේවල් ලේඛකයෝ වගේ පාරිභෝගික ලෝකයක් නැද්දේ මේ හැඳ පුටු මේස ගුවන් විදුලි යන්ත්‍ර රූපවාහිනී යන්ත්‍ර අලුත් sannivedana උපකරණ වාහන නේද ඕවා තමයි වයින් පිළිතුරු වෙලා තියෙනවා සහ අපිව ලෝකෙන් වෙන් කළා හිර කළා තියනවාද කියලා හිතනවා වෙනවා. තමයි මට තියෙන මගේ පොයින්ට් එක. කියන්නේ අපේ ලෝකෙ පොඩි වෙලා තියෙනවා කියන එක. මේ මනුෂ්‍යයාගේ ලෝකෙ අත්‍යශයෙන්ම සීමිත හිතා ගන්න බැරි තරම් ශුද්‍ර මිනිසෙක් එතනින් හැදෙනවා. අර මහා විශ්වය ඉවර වෙලා තියෙනවා. අතිශයින්ම පුංචි මිනිසෙක්, චූල මිනිසෙක්, අඟුටු මිට්ටෙක්. මේ බඩු බහන්න මැදලේ හිස් අත් වශයෙන් අතරමං වෙලා. ඉන්නා වගේ තමයි පේන්නේ. ඉතින් ඒක කොහොම ගියොත් මොකද <laughs> මොකද වෙන්නේ කියන ප්‍රශ්න මෙහෙම අපිට යන්න පුළුවන්ද මේ අඟුරු මිටි ලෝකෙන් මීට වඩා අර මහා ලෝකයට මහා විශ්වයට අපි නැවත අතුල් වෙන්න පුළුවන්ද මේ බඩු බාහිරාදිය ඒ කියන්නේ බඩු බාහිරාදිය කොතනින්ද අපි මේක අරගෙන ඉවර කරන්නේ සහ මේකේ මේ ලෝකය බඩු බාහිරාදියත් එක්ක අපි විතරක් අපි සම්බන්ධ වුණාම අපිට මගහැරෙන දේවල් ටික මොනවද කියලා ප්‍රශ්න කරන්න කාලේ මම හිතන්නේ ඇවිල්ලා තියෙනවා. ඔව් ඉතින් අර මම හිතන්නේ එක දෙයක් තමයි මේක අපේ විඥාන පිළිබඳ ප්‍රශ්නයක් නේද? අපි ලෝකෙට සම්බන්ධ වෙන විදිය පිළිබඳ ප්‍රශ්නයක්. ඇස කන අපේ ඇස් හැදිලා තියෙන විදිය අපිට පොඩි කාලේ ඉඳලා ඇහන්නේ. ඇත්ත වශයෙන්ම ඇස් ස්වභාවික නැහැ. ඇස් නිර්මාණය කරනවා. අපිට රූපවාහිනී විසින්ද, බිල්බෝඩ් වලින්ද, වටපිටාවෙන්ද ඇස් වලට බෝම්බ ගහනවා වගේ නිරන්තරයෙන් ඇස් සකස් කරනවා. ඒ හදන පොඩි ලෝකේ තමයි අපිට ඉතුරු වෙන්නේ. එතකොට අපේ වටපිට විශේෂ නාගරික දරුවෙකුට බැලුවොත් අර මම කුඩා කාලේ ඒ අද්දකපු මහා දේ දකින්න නැහැ. තියෙන්නේ හරිය පොඩි දෙයක්. ඒ පොඩි දේ තමයි ලොකු කර කර ලොකු කර කර පෙන්වන්නේ නිරන්තරයෙන්. ලොකු අපේ මුළු ජීවිතය අරන් ගන්නවා. ඒක මේ කුඩාම තේරුමක් නැති සමහරට මේ ඇති වෙලා නැති වෙලා යන දේවල් පොඩි දේවල් අල්ලගෙන යන දේ. ඉතින් අපිට මේ මෙතනින් ලේකාර කිව්වා මේ කෑම වගේ ප්‍රශ්න. අපේ මේසෙට කෑම එන්නේ කොහොමද? අපිට වතුර ලැබෙන්නේ කොහොමද? දැන් මේව ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් අහනවානේ ලේක දැන් ලොකු ඒ සංවර්ධනය ඒකේ නරක අන්තය නියෝජනය කරන අය පවා විශේෂයෙන් ඒගොල්ලෝ දාන බැලු බැලුන ලොකු තර්කයක් තියෙනවා. මොකද මේ මිනිස් ජනගහනේ වැඩි වෙගෙන යනවා. එතකොට සම්පත් සීමිතයි. ඒ නිසා මේ කෘෂිකර්මය වගේ දේවල් පරණ විදිහට කරන්න බෑ. එච්චර පොලොවක් අපිට නැහැ. දැන් ওই පරිසරවේදීන් අපි වගේ නැත්තම් ලේක වගේ අයට අභියෝග කරනවා. දැන් ඒ අපි ওই කියන පරිසරය රකින්න ගියොත් කො අපිට කණ්ඩ. ඊගාවට ඕගොල්ලෝ කියන ආකාරයේ නැත්නම් අපි කියන ආකාරයේ ඓන්ද්‍රිය ගෝවිතනට වගේ දේවල් වලට බැස්සොත් ඒවට විශාල ඉර කඩන් ඕන වෙනවා. ඉන්ටෙන්සිව් කරන්න බෑ. ඒ නිසා තමයි මේ කුඩා මේ ගොවිතැන් නැත්නම් ගොවි පොළවල් වල විශාල වශයෙන් රසායනික පොහොර යොදලා විශාල වශයෙන් කෘමිනාශක යොදලා මෙහෙම ඉන්ටෙන්සිව් කරන්න නැතුව නැත්නම් ක්ෂමදායි කරන්න නැතුව මනුස්සයන්ට කන්න දෙන්න බෑ කියන. මේ ගැන මොන හරි අපිට ඇත්ත වශයෙන් ලෝකෙ දිහා බලනකොට ලෝකෙ දිහා අද තියෙන ප්‍රගතිශීලී වඩා දියුණු සිතින් සිහින තාක්ෂණය දිහා බලලා අපිට මොන හරි උත්තරයක් මේකට දෙන්න පුළුවන්ද? විකල්ප රටවල් විදියට ගත්තොත් එහෙම රටවලුත් තියෙනවා ලෝකේ ඉතාමත් ලොස්සක්. බූටානය වගේ රටක් ගත්තොත් ඒ රටේ ඒගොල්ලෝ කාබනික ගොවිතැන කාබනික සම්පූර්ණ කාබනික කාබනික ගොවිතැන කරන්නේ. ඉතින් අපි මේක කරන්න බෑ කියලා හිතුවොත් ඇත්තටම කරන්න බෑ. ඔව් ඒකයි. අපි සාමූහිකයක් විදියට අපේ අපි රටක් විදියට හිතුවොත් මේක අපිට කරන්න බෑ. සහ අපිට ස්වභාවික සම්පත් ආරක්ෂා කරගෙන සංවර්ධනය වෙන්න බෑ කියලා අපි හිතුවොත් බෑ. තමයි. ඔව් දැන් හුඟක් ওই සංවර්ධන තර්කයේ පැත්තේ කියන දේ නොපිළිගත්තම් ඒකේ ඔය දියුණු විද්‍යාත්මක දියුණුව හොඳට පාවිච්චි කරන්න පුළුවන් බව ඔප්පු කරන රටවලුත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඊශ්‍රායලෙ. කොහෙත්ම වතුර නැහැ. නමුත් ඊශ්‍රායලෙ ගොවිතැන් කරනවා මුළු යුරෝපෙටම එළවලු අරිනවා. ඒතර කොහොමද ඒගොල්ලෝ කරේ කියන ප්‍රශ්නේ බැලුවොත්. ඒකට සම්පූර්ණයෙන් වතුර අර රීසයිකල් කිරීමන කරන වතුර බින්දුවකට අපිට දාන්නේ. අපිට මෙච්චර වතුර තිබිලා, මෙච්චර වැස්ස තිබිලා, මෙච්චර හොඳ පොලොක් තිබිලා. ඒත් අපි කියනවා නම් ගොවිතැනට මේ මේක යවන එක හරි පාඩුවක් ලොකු බිල්ඩින් <laughs> ගහගන්න කීට වඩා වාසි කියලා හරි මම හිතන්නේ දැන් මහා විකෘතියක් විපරිත භාවයක් තියෙනවා. සර් ඊශ්‍රායලයේ මතක් කරපේක හොඳයි. මොකද ඊශ්‍රායලයේ මමත් දැකලා තියෙනවා ඒගොල්ලන්ගේ ඕවර් වොටර් වතුර වැඩිපුරක් තියෙනවා. නමුත් ඒ රට අපේ වගේ වැව් තියෙන අපේ වගේ වර්ෂාව ලැබෙන රටක් නෙමෙයි. නමුත් ඔවුන්ගේ තියෙනවා ඊටාම හොඳ ජල කල්මනාකරණයක්. හැම වතුර බිඳුවක්ම ඒගොල්ලෝ පරිස්සම් කරන ක්‍රමවේදයක් හදලා තියෙනවා. දැන් වෙනකොට සහ අපේ වගේ සරු පොලවක් නැති වුණත් ඒගොල්ලෝ වගා කරන්න විධික්‍රම හොයාගෙන තියෙනවා. ඒගොල්ලන්ගේ කෘෂිකර්ම ක්‍රමය මම දැකපු දේ තමයි මේ මේ තර්කයට පිටස්තරෝ යමින් ඒගොල්ලෝ අර ඉන්ටෙන්සිව් කියලා කිව්වට මේක ක්‍රමයට නෙවෙයි. ඒ කියන්නේ එකක් වතුර ඉතාම හොඳට ජල කළමනාකරණය කරනවා. ඊගාට ඒගොල්ලන්ගේ තියෙන දරුණු මේ පාරිසරික ප්‍රශ්න වලින් බේරෙන්න ඒගොල්ලෝ එළවලු හදනවා ඉහළ තාක්ෂණයක් ඇතුලේ ඒකට කෘමිනාශක අවශ්‍ය නැහැ. වහපු ආවරණය කරපු. නිසා කෘමිනාශක ඕනේ නැහැ. නමුත් මේ ඒ වෙනුවට කරන්නේ අර ඒ ක්ෂමභාවය දාන්නේ કૃතිම දේවල් නිසා නෙමෙයි අර කළමනාකරන ක්‍රම සහ දිනු තාක්ෂණය පාවිච්චි කරගෙන විද්‍යා දිනු ඒගොල්ලෝ පාවිච්චි කරනවා. එතකොට ඒක ඒක එක පාරක් නේද? ප්‍රොෆෙෂකර්ණය සම්බන්ධ එක පාරක්. තව පාරවල් තියෙන්න පුළුවන්. තව විකල්ප පාරවල්. අනිත් එක අපි රටක් විදියට හිතනවා නම් අපිට කාබනික දුක විතන කරන්න බෑ. මේ වෙලාවේ අපි ඊට වැඩිය වෙනස් විදියකට හිතුව නැත්නම් අපි දීර්ඝ කාලීනව බැලුවොත් රටක් විදියටත් ලෝකයේ කොටසක් විදියටත් බැලුවොත් ලොකු ප්‍රශ්න මතුවෙන්න ඉඩ තියෙනවා. මම එක පැත්තේ අපි දැනටත් අපිට ප්‍රශ්න මතුවෙනවා. මොකද අපි මේ කරගෙන යන ගොවිතැන අතිශයම විනාශකාරී අපටත් ලෝකෙටත් පරිසරයටත් සත්තුන්ටත් විනාශකාරී. වකුගඩු රෝගය දීප ව්‍යාප්ත යමින් පවතිනවා. නුවරඑළිය විතරක් නෙවෙයි කියන්නේ මේ මේ වර්ග දෙකක අපිට එළවලු වෙනවන්නේ එකක් උතුරන පළාත් වලින් එන මේ භෝග වර්ග තියෙනවා. නුවරඑළිය පැත්තෙන් අපිට එන භෝග වර්ග තියෙනවා. මේ දෙකටම වඩවන වඩවන මේ ඉහළ නරක මට්ටමින් කෘමිනාශක සහ වෙනත් ඒ රසායනික භාවිතාවන් වැඩි වෙගෙන යන බවනේ පේන්නේ. එතකොට එතනින් වෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම අපි ලෙඩ වෙගෙන යනවා. අපි එළවලුත් ලැබෙනවා කනකොට කනකොට ටික ටික මැරෙනවා ඉක්මනට. ඔව් ඒකට මම හිතන්නේ අර අර කියපු අපි මූලික කාරණේ ගොඩක් අර බලපාල තියෙනවා අපි ගොඩක් දේවල් දකින්නේ කොටස් විදියට. එකකට එකකට තියෙන කෑලි කෑලි. එකට එකක් තියෙන සම්බන්ධතාවය දකින්නේ නැහැ. මම වතුරට වහ ටිකක් දැම්මොත් ඒක නැවතත් එන්නේ මගේ ගෙදර මගේ ඇඟටම කියන එක අපි තේරුම් අරගෙන නැහැ. එතකොට මම කල්පනා කරන්නේ නැත්තම් මම විසිකරන දෙයට මොකද වෙන්නේ සහ මම යොදන යම්කිසි ද්‍රව්‍යයකට වෙන්න පුළුවන් මේකට මොකද වෙන්නේ කියලා ඒක නැවත මා කරා පැමිණෙනවා කියන සහ සම්බන්ධතාවය අපි තේරුම් ගන්න තාක්කල් මේක විසඳන්න ඕ දැන් ඕක කියන්නේ මේ ඊටාම කනගාටුදායක ඊටාම හාස්‍යජනක දේවල් වාර්තා අපිට නුවරඑළිය පැත්තේ ඇතම් ගොවි මහත්වරු ඒගොල්ලෝ වෙළඳ පොළට වෙනම හදනවා කියලා ඒගොල්ලෝ හිතනවා අර තාම දරුණු විදිහට මේ කෘමිනාශක සහ රසායනික පොර දාලා තමන්ගේ පරිභෝජනයට පොඩි කෑල්ලක් වෙනම හදා ගන්නවා කියලා හිතනවා බේර ගන්න. දැන් මේක හිතා ගන්න පුළුවන් හාස්‍ය ජනකම දෙන්නේ නේද අර අර මේ කියන්නේ අර ලේකක් කියන දේ මේකෙන් බේරෙන්න පුළුවන්ද කියලා මෙහෙම කරලා බේරෙන්න පුළුවන්. අනුන්ට වහ දෙලා තමන් වහ කන්නේ නැහැ කියලා හිතුවට ඊට පස්සේ රටමටම වහ දෙන තමන්ගේ දරුවන්ට අනාගතයක් නැති කරන වැඩපිළිවෙලක් මේක. ඉතින් මේ ඉච්චර දුරක් පේන්නේ නැති ප්‍රශ්නය අපිට තියෙනවා. අපි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගහකුයි මිනිස්සෙකුයි අතර ඍජු සම්බන්ධතාවයක් නැහැ වගේ කියලා අත්දැකලා. නමුත් අන්තිමට බලපුවම මේ ගහයි මිනිස්සයයි ගහ ඇතුලේ වලාකුළකුත් තියෙන්න පුළුවන්. මගේ ඇතුලෙත් වලාකුළක් ඉන්නවා ගහක් ඉන්නවා. ඒ වගේ ඒක සම්බන්ධුනේ කොතනින්ද කියන ඒ සම්බන්ධ සම්බන්ධය සම්බන්ධතාවයේ තේරුම් ගන්න තාක්කල් අපිට මේකේ තියෙන මේ ගැටලු ටික සහ මේ වටිනාකම් කියන දේවල් හරියට තෝරා බේරා ගන්න පුළුවන්ද කියන කාරණේ. මම හිතන්නේ ඒක ඒක අපේ කියන්නේ පුරාතන බෞද්ධ දර්ශනේ තිබිච්ච අදහසක් ඔය සහ සම්බන්ධතාවය පිළිබඳ දේ ඒක අපේ මතකයෙන් සහ ධර්මයෙන් සම්පූර්ණ නැති වෙලා ගිලා තියෙනවා. ඒක ඒක අපි අන්‍යෝන්‍ය සහ සම්බන්ධිත ලෝකෙක ඉන්නවා කියන අදහස අතෝගේ පුරාණ බෞද්ධ දර්ශනේ තිබිච්ච දෙයක්. ඒක පැරණි දර්ශන හුඟක් ඒක තිබිලා තියෙනවා. ඉතින් ඒක නැති වෙලා ගිහලා තියෙනවා මම කැමති මේක අපේ කතා බහ තව පැත්තකට යොමු කරන්න මේ එක පැත්තෙන් ගස්කොලන් තියෙනවා අනිත් පැත්තෙන් අපේ සමාජය තියෙනවා. එතකොට මේ සමාජීය වශයෙන් අපේ ජීවිතේ අපි ජීවත් වෙන පිළිවෙල එකිනෙකා එක්ක සම්බන්ධ වෙන පිළිවෙල අර කනබොන අඳින පාලනය හැටි ඉතාම වැදගත් එතනදී. වෙළඳ පොල් කොයි වගේද අපි හදාගෙන තියන්නේ වෙළඳ පොළ ගැන අපි ගස් එක්ක ගල කලන් එක්කයි මනුෂ්‍යය එක්කයි සහජීවනාත්මක සම්බන්ධයක් තියෙන්න ඕන කියලා හිතන කවියක් මම කැමති ලේඛා කවියක් කියන්න. ඊට පස්සේ අපි සාකච්ඡා ඉස්සරහට ගෙන යමු. මහත්තුරු සොරකම් කරති කුඩා උන්ගේ සරුංගල් වල් ඇහැල ගස වත්තේ හදාගත්තද ආදරෙන් රැක බලාගත්තද පෙමින් උගන්වා ගුණදම් සොරකම් කරගෙනය සරුංගලයක් එහා වත්තේ පොඩි එකෙකුගේ නමටම ගැලපෙන වල්කම කීයේ පුංචි සිහිනයක්ද කැඩී නූලෙන් පාවියා බලාපොරොත්තුවක්ද ලද ලියකගේ චමත්කාරයේ සරුංගල් උපමා ඉඳහිට කවියේ හමුවන වලාකුල් දියවිලා බේරෙන්න ළඟ නිසා සොයාවොත් පොඩි එකක් දෙන්නේ නැයි රිටක පටලවා ගලවාගත් සරුංගලේ තවමත් ඇත පොඩි නොවි වේලුණු බත්තට එක්සයිස් පොතකින් කපාගත් රැලි. ඔව් ඒ කවි පන්තිය මම හිතන්නේ අදටත් අදාළයි මේ මහතුරු කුඩායුන්ගේ සරුංග තමයි අද වෙනකොට හොරකම් කරමින් ඉන්නේ. එතකොට මේ සොරකම් කිරීම දිගටම ගියොත් කුඩා එවුන්ට මොකද වෙන්නේ කියලා තමයි අද වෙනකොට ප්‍රශ්නයක් විදියට එන්නේ. ඒතර ඒ අර ඒ කවිය හරි හරි හරි පුදුමාකාර තුලනයක් තියෙන දෙපැත්තක් එක පැත්තක වල් ඇහැල ගහ වත්තේ කියලා එහෙම බැන්නට ගහට ඒ කියන්නේ ගහක් ගැන කියන්නේ එතන තියෙන මට පේන විදිහට හරි ආදරයකුත් තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් අර මේ මහත්තුරු කරන හොරකම ගැන පුංචයිගේ සිහින හොරගම් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ අපේ හීනනේ හොරාගම් වලදී අපිට නරක හීන ලැබිලා තියෙනවා. අර කුඩා දරුවා ගේ සරුංගලේ බත්තට යන්තම් වෙරිච්ච පුංචි දරුවෙක් දුප්පත් දරුවෙක් වෙන්න ඕනේ. නේද? යාට ඊට වඩා ලොකු හීනයක් නෑ. යන්තම් හදාගත්ත සරුංගලේ හොරගම් කරගෙන. නමුත් මේ මෙන්න මේ දෙපැත්ත දෙකෙන් මම අහන්න කැමති දේ තමයි අපි ගස්කොළන් වලට තියෙන අදහස ආදරේ අපිට බේරගන්න බෑ. පුළුවන්ද සමාජයේ යහපත වෙනුවෙන් අපි වැඩ නොකොට කියලා. يعني මේක ගස් සංරක්ෂණය කරන්න බලනද ඒගොල්ලෝ රටේ ඕන දෙයක් වෙන්න ඇරලා ඕන මේ දුෂ්ටකමක් දුර්දාන්ත භාවයක් මිනිස්සු අතර එකිනෙකා පෑගිල්ලක් තියෙන අතර අපිට ගස් වෙනවා බේර ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මම කියනවා. ඒක මම මේ පොඩි නිකන් උදාහරණයක් විදිහට කතා කරොත් මේ ඒක මට ආපු ගැටලුවක් හින්දා මම ඇත්තට මේ අදහස මේවා කරේ මේ දැන් අපේ දැන් වෙනකොට අපි දන්නවා මේ අපි බොන්නේ බෝතල් කළ ජලයනේ. බෝතල් කළේ ජලය බොන කෙනෙක්ට පැවක් ගංගාවක් දියල්ලක් උල්පතක් ගැන හිතන්න අවශ්‍යකමක් නැහැ. ගොඩක් වෙලාවට හිතන්නේ නැහැ. එතකොට එහෙම හිතන්නේ නැති තැනක Tamanට විතරක් පිරිසිදු ජලය ටිකක් ලැබෙන එක ගැන නම් මම හිතන්නේ. එතනින් එහාට ඒ ජල පරිපෝෂණය කරන කිසිම කෙනෙක් ගැන අපි හිතන්නේ නැත්තම් සහ ඒ හරහා වෙන ඉදිරි අනාගතය ගැන හිතන්නේ නැති තැනක නිර්මාණය වෙන ලෝකය ගැන අපි නැවත සිතා බැලිය යුතු තැනකට ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ අපි මේ සහනුකම්පනය කියන එක පැති තුන හතරකටම විහිදෙන්න තියෙනවා නේද? සහනුකම්පනය. ගස් කොළන් සුභා ධර්මයේ වගේම අනේකා ගැන අනිත් මනුෂ්‍යයා ගැන සහනුකම්පනය සහිත එකිනෙකා රැක බලා ගන්න සමාජයක් නැතුව ඒතකොට ගස් කොළන් අපි රැක බලා ගන්නවා අපි එකිනෙකත් රැක බලා ගන්න ආදරෙන් පිරිච්ච ජීවිතයක් හිතන්නේ නැතුව ආත්මార్థකාමී වෙලා නේ කො මගේ වත්ත ටික මම බවා ගන්නවා කියන අර මෝඩ අදහස විතරකුත් මදිනේ සහ දැන් අපි මනිකන් උදාහරණකින් මම මේ කියන්නේ අපි හිතමු වතුර ටිකක් කියලා වතුර ටිකක් කියන්නේ ඕනම සතෙක්ගේ මිනිසෙක්ගේ ගහක කොළකගේ මූලික අවශ්‍යතාවයක් එතකොට මේ මූලික අවශ්‍යතාවය තමිලක් නියම වෙච්ච තැනක ඒක ලැබෙන්නේ සීමිත කොටසකට නම් අපි ඒ හරහා ගොඩනගලා තියෙන ඊතුරු සියලුම පද්ධතීන් ගැන සම්බන්ධතාවයෙන් නැති කරගෙන නා. එතෙන්දී මනුෂ්‍යයා කියන කෙනාට විතරක් තනියම මේ ගමන කොයිතරම් දුර යන්න පුළුවන්ද කියලා මම හිතන්නේ අපි සමාජයක් විදියට කල්පනා කරන්න ඕනේ කාලය ඇවිල්ලා. මේ කවි පන්තියනොත් ඒක මම හිතන්නේ ගම්‍ය වෙනවා. මම හිතන්නේ ඒක කියන්න හදන්නේ මේ දැන් ජලයකොත් එක තියෙන ජලය එක තැන තියෙන ජලයේ මහා චක්‍රයක් නේද? අනිපතන මෙහෙම ඒක කඩලා කෑලි වලට බෝතල් කරලා මිලක් දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. දැන් මේ මහා විශ්වයේ අර වේද ගීයේ එන මහා සබහා ධර්මයේ කෑලි වලට කඩලා අපි ඒක වෙළඳ පොළට දාපම හරියද එහෙම දාන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. හා ඒක හරහා අපි අපි හිතමු දියැලක පිරිසිදු බව රකින්න අපි එතනින් එහාට කල්පනා කරන්නේ නැහැ. එහෙම මොකද මට පිරිසිදු ජලය ලැබෙනවනේ. එතකොට ඉතින් ඔය සබහා ධර්මයේ බලන්න යන ඒ මූලාශ්‍රය රැක ගන්න අපි උනන්දුවක් නැහැ. අපි දියැලක් බලන්න ගියොත් තියෙන කුණු ටික දාලා එනවා. ඕ දැන් පහුගිය දවස්වල හරියට වාර්තා වෙනවා ඇත්තටම මේ ශ්‍රීපාදේ වඳින්න යන මිනිස්සු. නේද ශ්‍රීපාද අඩුවි විනාශ කරලා එන හැටි. එහෙම නැත්නම් දියැලක් බෝපත්තල් හෝ වෙනත් සිංහරාජ්‍යයට යන ඒ ස්ථාන විනාශ කරලා එන හැටි. මේවා ගැන අත් වශයෙන් රටක් විදිහට අපි කල්පනා කරේ නැත්නම් සමාජයක් විදිහට හිතුවේ නැත්නම් අපි ලොකු අමාරුවක් වැටෙන්නේ. මම අවසාන කාරණයක් විතරක් මේක බෙදා හදාගෙන ඔය රටවල් තියෙන කොස්තරීක රට උදාහරණයක් විදිහට රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන්ම කුඩා ගොවියෝ රැකබලාගෙන පරිසරය රැක බලාගෙන මහ කොම්පැනි වලට මේ අයිති වෙන්න නොදී අත්වසෙන්ගේ කෘෂිකර්මයේ යහපත් ආකාරයට රැක බලාගන්න මේ රටවල් යම් ප්‍රතිපත්ති වලට ඇවිල්ලා ඒ අනුව වැඩ කරලා තියෙනවා වැඩ කරලා විශාල ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙනවා ඉතින් ඒ ඔක්කොම හිතන්නේ අපිට කල්පනා කරන්න අද වටිනවා අවසාන වාක්‍ය දෙකක් ලේඛක කියන්න පුළුවන් පණිවිඩයක් වශයෙන් ඔව් මට පොඩි අදහසක් කියන්න තියෙනවා මේ දැන් සබාධම කියන එක අපි දකිනවා අපිට අපි ඒක රැකගන්න උත්සාහ කරනවා ගොඩක් වෙලාවට මේක මේ සුන්දර අපේ ඇස් පිනවන අපිට හොඳ හැඟීම් දනවන වස්තුවක් නිසා සබාධම රැකගන්න කියන කාරණේ මම හිතන්නේ අපි මේක සුන්දර වස්තුවක් විදිහට ගත්ත තැනදීම අපි ඒක කිසියම් අපේ අපේ පරිභෝජනය සහ මගේ වින්දනය සඳහා තියෙන වස්තුවක් බවට පත් කරනවා. නමුත් දැන් කාලේ ඇවිල්ලා තියෙනවා සබාදහම සුන්දරත්වයෙන් එහා ගිය වටිනාකමක් තියෙන සහ අපි අතර සහසම්බන්ධතාවයක් තියෙන දෙයක් විදියට දකින්න පිළිගන්න සහ ඒ සම්බන්ධතාවය නැවත අලුත් කරගන්න. හොඳයි ලේකම් බොහොම ස්තුතියි අපි ටියුලින් ජයනාතද අපිට උදව් කරා තාක්ෂණික වශයෙන් ඔහුටත් ස්තුතිවන්ත වෙනවා ආයුබෝවන් සකිසඳ සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක